ගුවන් විදුලිය එක බහූ මහසේ විරාජිත පිටවිසෙන රජරට පුරවරයෙන් කුබන හා මුසුබන සත්තරම වර්ෂාව සදහවතුනි මේ ඊයේ උදෑසන 9ට බෞද්ධ ගුවන් විදුලියේ ප්‍රචාරය වූ ධර්මදේශනාවේ අවසන් වර ප්‍රචාරයයි ශාසනාව පවත්වන්නට අප සිදු කළා වූ ගෞරවනීය ආරාධනාව පිළිගෙන ධර්ම මණ්ඩපයට වැඩම වවතාල අනුරාධපුර විජයපුර සිරි විජය විදර්ශනා භාවනා මධ්‍යස්ථානයේ අනුශාසක කම්මට්ටානාචාර්ය ශාස්ත්‍රපති පඬිත පූජ්‍යපාද කටුගම්පල නන්දරතන ගෞරවනීය ස්වාමීන් වහන්සේ පළමු කොට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 පදීපං න ගවෙස්සතති සාදු සාදු සාදු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ධර්ම ශ්‍රවණා විලාසී කාරුණික පින්නතුනි පින්නතුන් දන්වා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ධර්ම සාගරය තුල ධම්මපදයේ කියලා වටිනා ග්‍රන්ථයක් තියෙනවා. ඒ ධම්මපදයේහි සඳහන් වෙන ගාථා ධර්මයන්ගෙන් අපිට පින්නතුනි මෙලෝ ජීවිතේ වාසනාවන්ත කරගන්නට හොඳ මඟ පෙන්වීමක් කරලා තියෙනවා. ඒ වගේම පරලෝ ජීවිතය යහපත් කරගන්නට හොඳ මඟ පෙන්වීමක් තියෙනවා. එපමණක් නෙවෙයි මේ දුක්ඛිත සංසාරයෙන් අත මිදලා නිවන් අවබෝධ කරගන්නට අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. ඒ ධම්මපදයේහි 11 වන පරිච්ඡේදය වග්ගය තමයි ජරා වග්ගය කියලා කියන්නේ. අද පින්නතුන්ට අපි පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ මේ ජරා කියන වචනේ බුදුරජාණන් වහන්සේ ඒ වග්ගය තුල ඒ කොටස තුල දේශනා කළ තිබෙන ඒ ගාථා රත්නයන් ඒ වගේ තියෙන අදහස පින්නතුන්ට මේ නිවන් අවබෝධ කර ගැනීම සඳහා උපකාර වෙන ආකාරය ජරා කියන වචනය දහමෙහි සඳහන් වෙන්නේ දිරනවා කියන්නේ සංස්කෘත වචනය තමයි ජීර්ණ කියන එක. අපි කියන්නේ ජීර්ණ කියලා කියන්නේ දිරනවා කියන එක. පාලි වචනයෙන් සඳහන් කරන එක ජරා කියලා. දැන් දුක්ඛ සත්‍ය පිළිබඳව සඳහන් කරද්දී අපේ පින්නතුන්ට මතකයට නැගෙනව ඇති ජරාපි දුක්ඛෝ කියලා තියෙනවා සඳහන් කරලා. ජරාපි දුක්ඛෝ කියලා කියන්නේ වයසට යෑම නැත්තම් දිරීමටපත් වීම ඒ දුකක් හැටියට දක්වලා තියෙනවා ලෝතර බුදුරජාණන් වහන්සේ මේ ධම්මපදයෙහි දේශනා කළ තියෙන මේ ගාථා රත්නයන් ගණනාවෙන්ම අපිට පැහැදිලි කරලා දෙන කාරණාවක් තමයි අපේ මේ ජීවිතය මොහොතක් මොහොතක් පාසා ජීර්ණත්වයට පත් වෙනවා ජරාවට පත් වෙනවා දිරනවා මේ දිරන ජීවිතය තුළ ජීර්ණත්වයට පත් වෙන වෙනස් වෙන ජීවිතය තුළ අපි කොහොමද ජීවිතය නිවැරදිව අවබෝධ කරගන්නේ කොහොමද ජීවිතය නිවැරදිව දකින්නේ නිවැරදිව සකස් කරගන්නේ කොහොමද කියලා මඟ පෙන්වීමක් කරලා තියෙනවා මේ පළවෙනි ගාථාව තමයි මම මාතෘකා කරගත්තේ. කෝණු භාසෝ කිමානන්දෝ නිච්ඡං පජ්ජලිතේ සති. අන්ධකාරේන ඕනද්ධා පදීපං න ගවෙස්සත. අපි සමහර අවස්ථාවන් වලදී සමහර අයට කියන්නේ ජීවිතේ මෙච්චර දුක් විඳිද්දී මොන සතුටක්ද කියලා මෙපමණ ජීවිතයේ ලෙඩ රෝග හැදෙනවා, කරදර විපත් වෙන දෙනවා, අඬන්න දොඩන්න වැළපෙන්න වෙනවා. එහෙම තියේදී ඇයි සතුටු වෙන්නේ? සතුටු වෙන්න පුළුවන්ද කියලා අපි අහනවා. බුදුරජාණන් වහන්සේත් මෙතනදී එහෙම තමයි විමසන්නේ. කෝණු භාසෝ කිමානන්දෝ නිච්ඡම් පජ්ජලිතේ සති මේ ජීවිතයේ නිතර මහා දුක්ගින්දරකින් ඇවිදිනවා. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස මේ වගේ අප්‍රමාණ දුක් වලින් ජීවිතේ පින්නතු නිදවෙනවා පිච්චෙනවා ඉතින් බුදුරජාණන් වහන්සේ විමසන කෝණු වහසෝ කිමානන්ද කිමෙද්ද සිනහවක්ද කුමන සිනහවක්ද මේ ජීවිතේ මොන සතුටක්ද නිතර නිතර මේ මහා දුක්ගින්දරකින් ඇවිලෙන ජීවිතේ අන්ධකාරේන ඕනද්දහ ඒ අන්ධකාරයෙන් මිදෙන්න පදීපං න ගවෙස්සත ඔබ පහනක් දල්ව ගන්න උත්සාහ කරන්නේ නැද්ද ජීවිතේ බුදුරජාණන් වහන්සේ විසනවා ඒ කාරණාව තුළ බලන්න ගොඩාක් දේ අපිට හිතන්න තියෙනවා අපේ සමාජෙත් ජීවත් වෙ නැත්නම් කොච්චරනම් දුක් කරදර වලට මුහුණ පානවද? නිතර නිතර ලෙඩ රෝග වලට ගොදුරු වෙලා විවිධ වූ විපත් කරදර වලට ලක් වෙලා ගත කරන ජීවිතේ හැමදාම දුකෙන් දුම්නසින් වේදනාවෙන් පසු වෙද්දී මේ ලාමක කෙලෙස් වලට යටත් වෙලා ඒවයින් Tamange සිත විවිධ විදිහට පුරවගෙන ලාමක සතුටක් විඳිනවනේ. Taman හරියට ජීවිතේ කවදාවත් මැරෙන්නේ ජීවිතේ මරණයටපත් වෙන්නේ කියලා වගේ හිතාගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන ජීවිතේ මරණය දක්වා ගත කරන ජීවිතය තුළ අඳුරෙන් ගත කරන්න එපා. ජීවිතයේ පින්නතුනි මේ අවිද්‍යාව නැමැති මෝහය නැමැති අන්ධකාරයෙන් අපි වෙලිලා ඉන්නේ. පදීපන්න ගවෙස්සත. ඉතින් හඳුනා ගන්නකෝ මේ ජීවිතේ ඒ අවිද්‍යාව, මෝහය, මෝඩකම නැමැති අන්ධකාරයෙන් මිදෙන්න මඟ ප්‍රදීපයක් ආලෝකයක් දල්ව ගන්න උත්සාහ කරන්නේ නැත්තේ ඇයි? බුදුරජාණන් වහන්සේ විමසනවා ඇයි ජීවිතය ආලෝකමත් කරගන්න උත්සාහ කරන්නේ නැත්තේ? ජීවිතය ආලෝකමත් කරගන්නට පුළුවන්කම තියෙන අවිද්‍යාව නැමැති අන්ධකාරය දුරු කරලා පින්නතුන් ධර්මයේ නැමැති ආලෝකයෙන් ධර්මයේ තමයි ආලෝකය. ඒ කියන්නේ මේ ගෙවෙන ජීවිතේ ජරාවටපත් වෙන ජීවිතේ මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙමින් දිරා යන ජීවිතේ පින්නතුනි ධර්මයේ නැමැති ආලෝකයෙන් ආලෝකමත් කරගන්න ඕනේ. ධර්මයේ නැමැති පහන ජීවිතය තුළ දල්ව ගන්න ඕනේ. ප්‍රඥා ආලෝකය දැල්වෙන්න ඕනේ. අපේ පින්නතුන් මේ ධර්මස්වණය කරන්නේ ඒ ආලෝකය තමයි මේ දල්ව ගන්න. ඒ අවිද්‍යාව නැමැති මෝහය නැමැති අන්ධකාරය දුරු කරගන්න පුළුවන් එතකොටයි. එහෙම නැත්නම් ජීවිතේ පින්නතුනේ අපි මරණය දක්වාම අර මෝහ අන්ධකාරයේ වෙලිලා තමයි ඉන්නේ. සත්‍ය දකින්න හම්බෙන්නේ මේ ලබාගත් තුන්වෙනි සත්භව තුල. මොහොතක් මොහොතක් පාසා මේ ශරීරයේ මේ ජීවිතේ ජරා ජීර්ණත්වයටපත් වෙනවා. එනිසා ජරා ජීර්ණත්වයටපත් වෙලා අබල දුබල වෙලා තමන්ගේ ජීවිතයේ අන්තිම අසරණ බවටපත් වෙනකන් ඉඳපා. වහවහ ජීවිතේ ප්‍රඥා ලෝකයේ දල්ව ගන්න. සත්‍ය දකින්න උත්සාහ කරන්න. බුදුහාමුදුරු දේශනා කරනවා පස්ස චිත්ත කතං බිම්බං අරුඛායන් සමුට්ඨිතං ආතුරං බහු සංකප්පං යස්ස නත්ති දුහන්තිති මේ ශරීරයේ පින්නතුන යම්කසේ ස්ථීර බවක් තියනවා කියලා යම් කෙනෙක් හිතනවා නම් තියනවාද එහෙම ස්ථීර බවක්? එහෙම ස්ථීර බවක් නැහැ. දැන් අපිට එහෙම ස්ථීර බවක් තිබුණා නම් අපේ තරුණ කාලේ අපි හැමදාම ස්ථීරව ඉන්නවනේ. අපිට ඒ ලස්සන ළමා කාලේ බාල කාලේ අපිට ඉන්න තිබුණා හැමදාම. දැන් මේ ජීවිතෙත් මේ ජීවත් වෙන පරිසරය තුලත් දැන් තියෙන ශක්තියත් අපිට එහෙම ඉන්න පුළුවන් නේද මේ විදිහට හැමදාම. එහෙම ඉන්න බෑ. අපි තව ටික කලකින් අබල දුබල වෙනවා, වයසට යනවා, ලෙඩ රෝග හැදෙනවා. අවසාන මරණයටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශරීරය හරියට අර නගරයක් ඉදි කරලා තියෙනවා වගේ. මේ ශරීරයේ විවිධ විදිහට ඇටකටු මස් මේවෙන් සමන්විතව නගා සිටවපු කණුවක් හරි මේක පින්නතුනේ නිරන්තරයෙන්ම මොහොතක් මොහොතක් පාසා කැඩෙමින් බිඳෙමින් විනාශ වෙමින් පරිහානිය කරා ගමන් කරනවා ඒක තමයි ජරාපි දුක්ඛෝ කියලා කියන්නේ. ඕක අපි අවබෝධ කරගන්න ඕනේ. ඒක වටහා ගන්න ඕනේ. ඒ වටහාගත්තු කෙනා පින්නතුනි අප්‍රමාදීව කටයුතු කරනවා. අර නගරයක් විවිධ දේවල් වලින් අලංකාර කරලා තියෙනවානේ. ඉතින් අපි කියනවානේ නගරය බොහොම ලස්සනයි කියලා. මේ ශරීරයත් පින්නතුනි හරියට ඒ නගරයක් අලංකාර කරලා තියෙනවා කි. මේ ශරීරයේ තියෙන ඇට කටු ගොඩක්, මස් ගොඩක් අපි පිටතින්නේ ආලේප කරලා ඇඳුම් වැළඳුම් අන්දවලා හැඩ වැඩ කරලා සරසගෙන ඉන්නවා. සැබෑ ස්වභාවයක් නෑ එතන. මේ ශාරීරිය පින්නතුනි මොහොතක් පාසා දිරෙමින් විඳිමින් විනාශය කරා ගමන් කරනවා. ඒක අවබෝධ කරගෙන ජීවත් වෙන්නට කියලා දේශනා කරා. පරිදින්න මිදං චිත්තං. පරිදින්න මිදං රූපං. රෝග නිග්ගම් ප්‍රභංගුරං. විජ්ජති කෝති සන්දේහෝ මරණන්තං හි ජීවිතං බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ශරීරය කියලා කියන්නේ රූපය කියලා කියන්නේ මොහතක් මොහතක් පාසා දිරීමටපත් වෙනවා අතිශයින්ම මේ ශරීරයේ පින්නතුනි දිරාගිය හරියට දර කඩක් වගේ නේද දර කෑල්ලක් වැටලා තිබුණාම ඒක මොහොතින් මොහොත දිරා යනවා දිරීමටපත් වෙනවා මේ ශරීරයත් වින්නතුනි නිරන්තරයෙන්ම මේ රූපය කියලා කියන්නේ දිරන ස්වභාවයෙන් යුක්තයි අපි වයසට යනවා කියලා කියන්නේ ඒක තමයි රෝග නිග්නම් ප්‍රභංගුරා මේ ශරීරයේ නිරන්තරයෙන්ම රෝග පීඩාවන් වලට ගොදුරු වෙනවා හරියට කැදල්ලක් වගේ කිරිල්ලියක් විතර දාන්නේ කැදැල්ලේ ඒ වගේ තමයි මේ ශාරීරියේ පින්නතුණු විවිධ රෝග පීඩාවන් වලට නිරන්තරයෙන්ම හොඳ වාසස්ථානය. ඒක අපි තේරුම් ගන්න ඕනේ වටහා ගන්න ඕනේ. මේ ශාරීරිය කියලා කියන්නේ නිතර වහා වහවහ බිඳි බිඳි යන වෙනස් වෙලා යන ජරා ජීර්ණත්වයටපත් වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා. විජ්ජති පෝති සන්දේහෝ මේ ශරීරය බිඳෙනවා. ඒ වගේම මේ ශරීරය නිරන්තරයෙන්ම පූති සංදේහෝ කුණෝජා වැగిරෙනවා. කොච්චර පිළියම් කළා අවසානයක් නැහැ. හැමදාම පිළියම් කර කර මේ ශාරීරිය රැකගෙන ඉන්න තා වෙලා තියෙන එක මහා දුකක්. මරණන්තං ජීවිතං ඔය ජීවිතේ මරණයෙන් ඔය අවසානය දක්වාම මේ ශරීරය අපි ওই විදිහට පෝෂණය කරනවා ජරා ජීර්ණත්වයටපත් වෙනවා. එහෙම ශරීරයකට ඇයි අපි ඇලුම් කරන්නේ ආසා කරන්නේ නේද? අපි මරණයටපත් වුණාට පස්සේ ආයෙත් අපි ඉපදෙන්නේ නැතුව ඉඳීවිද මේ දුක අපිට උරුම නොවී තියෙයිද? නෑනේ අපි ආයෙත් ඉපදෙලා ආයෙත් මේ වගේ ශරීරයක් ලබනවනේ. මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවත් වෙන සත්වයේ සිල්පාවෙක් වුණත් ඒත් ඔය ජරා ජීර්ණත්වයට ඊට වඩා සමහරලාට දුක් විඳින තත්වයකටපත් වෙනවා. සංසාරේම දුකයි කියලා කියන එක තමයි. ඒක හරියටම අවබෝධ කරගත්තු කෙනා පින්නතුනි මේ ශරීරයක් නොලබන්නට තමයි වෑයම් කරන්නේ. ඒ කියන්නේ ඉපදෙන්නේ නැතුව ඉන්න මඟ හදා ගන්න. ඉපදෙන්නේ නැතුව ඉන්නට නම් මොකද කරන්න ඕනේ? කෙලෙස් නැති කරන්න ඕන නේද? නිවන් අවබෝධ කරගන්න ඕන. මේ කෙලෙස් වලින් අපි හැමදාම ආකූලව ව්‍යාකූලව සිටින නිසා තමයි අපි නැවත නැවත සංසාරේ පින්නතුනේ ඉපදෙන්නේ. කෙලෙස් නැති කරන වැඩපිළිවෙලක් ජීවිතේ වහවහ ගොඩනගා ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශරීරය හරියට රජවරු පාවිච්චි කරපු රථයක් වගේ දිරා යනවා කියලා. ජිරන්ති වේ රාජ රතා සුචින්තා අතෝ ශරීරම්පි ජරං උපේති සතංච ධම්මෝ නජරං උපේති සන්තෝ හවේ සබ්භිපවේ දයන්ති රජ කෙනෙක් පාවිච්චි කරපු රතේ කියලා ඒ රතේ නොදිරා තියෙයිද නෑනේ රාජ රතයක් කියලා කිව්වට ඒක නොදිරා තියෙන්නේ නෑනේ දිරනවා ඒ වගේ තමයි කොච්චර හැඩවැඩ කළත් කොච්චර ලස්සන කළත් මොනතරම් වටිනවා කියලා හිතුවත් පින්නතුනි මේ ශරීරය මොහොතක් මොහොතක් පාසා දිරීමටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ස්වභාවයේ තේරුම් ගත්තු අය තමන්ගේ ශරීරය ඇසුරු කරගෙන ධර්මය අවබෝධ කරගන්නට උත්සාහ කරනවා. ඒ කියන්නේ අපිට මේ දි รา යන ශරීරයේ උපකාරය ලබාගෙන ධර්මයේහි හැසිරෙන්න ධර්මානුකූලව ජීවිතය ගත කරන්නට අපේ ජීවිතය පින්නතුන් උපකාර කරගන්න ඕනේ. සත්පුරුෂයෝ ඥානවන්තය තමන්ගේ ජීවිතය ධර්මානුකූල කරගන්නේ ඒ ධර්මයේ තුලින් තමන්ගේ ජීවිතය අර්ථවත් කරගන්න. වයසට යනවායි කියලා ජරා ජීර්ණත්වයට පත් වෙනවායි කියලා අබල දුබල වෙනවයි කියලා අපි අනේ කියලා දුක් වෙලා නිහඬව ඉන්නේ අපේ ජීවිතේ ප්‍රයෝජනයට අරගන්න ඕනේ ඒ දුකෙන් මිදෙන්න. ඒ නිසා Tamanගේ ජීවිතය තුළ නිතර නිතර දන් දෙමින් Tamanගේ ජීවිතේ නිවන් මඟ සරසා ගන්නට උපකාර කර ගන්න ඕනේ. ඒ සඳහා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කල්පනා කරන්න තමන්ගේ ජීවිතයේ ඥානවන්ත බව ඇති කරගන්න. තමන්ගේ ශරීරය තමන්ගේ ජීවිතේ උපකාර කරගෙන පින්තුනි ධර්මයේ අවබෝධ කරගත්තු අවබෝධ කරගන්නට පුළුවන් නුවණ ඇති කෙනෙක් වෙන්න. එහෙම නැත්නම් මොකද වෙන්නේ? මේ ශරීරය හරියට අර සත්වයෙකුගේ ශරීරයක් වගේ හැදෙනවා වැඩෙනවා හැබැයි ප්‍රඥාව වැඩෙන්නේ නැහැ ප්‍රඥාව වැඩෙන්නේ නැතුව ඇඟපත විතරක් හැදලා වැඩිලා ජරා ජීර්ණත්වයටපත් වෙලා මරණයටපත් වුනහම ඒ ලබාගත්තු මනුස්සාත්ම භාවයේ කිසිම ප්‍රයෝජනයකට ඇති ජීවිතයක් බවට පත් වෙනවා. සමහර අය එහෙමනේ අපේ සමාජයේ ඉපදිලා ලස්සනට හැදිලා වැඩිලා තමන්ගේ ජීවිතේ විවිධ දේවල් පිළිබඳව තමන්ගේ මානය උඩඟුකම ඇති කරගෙන තමන්ගේ ශරීරය අලංකාර කරමින් හැඩවැඩ කරමින් පෝෂණය කරමින් මරණය දක්වාම ගමන් කරනවා හැබැයි ඒගොල්ලෝ මේ ශාරීරිය උපකාර කරගෙන ධර්මය අවබෝධ කරගන්න ජීවිතේ වෙහෙස වෙලා නැහැ. ඥානව නැත්තම් Tamanගේ සත්‍ය දැකීමේ නුවණ දිනු කරගන්න උත්සාහ කළා නැහැ. ඒ පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපස්සුතායම් පුරිසෝ බලිවද්දෝ ජීරති. මේ ඉගෙන ගත්තේ නැතුව ධර්මය අවබෝධ කරගන්න ධර්මඥානය ලබන්න උත්සාහ කරන්නේ නැතුව තමන්ගේ ජීවිතයේ අඥාන විදිහට ගත කරන අය කවුරු වගේ කියලාද දේශනා කරන්නේ? බලිවද්දෝ ජීරති. බලිවද්ද කියලා කියන්නේ ගවයාට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හරියට ගොනෙකු වගේ ශරීරය හැදෙනවා වැඩෙනවා ඒ තැනත්තා නුවණ දිනු කරගන්න උත්සාහ කරන්නේ මන්සානි තස්ස වඩන්ති ඔහුගේ ඇඟේ හොඳට මස් වැඩෙනවා පඤ්ඤා තස්ස නොවද්දති. ප්‍රඥාව වැඩි දියුණු කරගන්නේ නැහැ. එහෙමයි අපේ සමාජෙ ගොඩක් අය ඉන්නවනේ. මේ ජරා ජීර්ණත්වයට පත් වෙන ශරීරය ලස්සනයි හොඳයි සුඛයි සුබයි කියලා හිතාගෙන හැමදාම ශරීරයම පෝෂණය කර කර ලස්සන කර කර හැඩ වැඩ කර කර ඉන්නවා මිස තමන්ගේ නුවණ මෙහෙवला මේකේ අනිත්‍යතාවය දකින්න උත්සාහ කරන්නේ නැහැ මේ ශරීරය අනේ කවදා හරි නැති වෙලා යනව නේද? මේ ශරීරය අබල දුබල වෙලා යනව නේද? මං කවදා හරි මරණයටපත් වෙනව නේද කියලා එහෙම හිතන්න යන්නේ. සමහර අය කෙනකින් අපිට රැකියාව කරන්න තියෙනවා. අපිට ව්‍යාපාර තියෙනවා. අපිට වෙලාවක් නැහැ. අපිට ගොඩාක් වැඩ කටයුතු තියෙනවා නිදහසට කාරණා කියනවනේ ගොඩාක් ඔය කොච්චර නිදහසට කාරණා කිව්වත් අපි මරණයටපත් වෙන එක වලකීද නෑනේ. අපි ලෙඩ රෝගවලට ගොදුරු වෙලා මේ ශරීරේ විනාශ වෙන එක ජරා ජීර්ණත්වයට පත් වෙන එක වෙනස් වෙන්නේ නෑනේ. අපි ඒ නිසා ජීවිතේ පින්නතුනි ශරීරය කොහොමත් වයසට යනවා. ජරා ජීර්ණත්වයට පත් වෙනවා. මරණය කරා ගමන් කරනවා. ඒ නිසා නුවණ වැඩි දියුණු කරගන්න වහවහ උත්සාහ කරන්න ඕනේ. ලබාගත් ජීවිතයේ ධර්මය අවබෝධ කරගන්න. ඒක නිසා තමයි අපි පින්නතුන්නේ බණ අහන්නේ. ධර්මය අසුරු කරන්නේ. අනේ මට මේ සංසාරේ මේ දුක්ගෙන දෙන ස්වභාවයෙන් අත මිදෙන්නට ධර්මය අවබෝධ වෙන්නම ඕන කියලා. ඒ නිසා ඔබ මෙහෙම ධර්මයේ ශ්‍රවණය කරන්න. නැවත නැවත ඒ ධර්ම අවබෝධ කරගන්න උත්සාහ කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ජරා වග්ගයේහි ධම්මපදේ වැදගත් ගාථාවක් ඔබ දන්න. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා පළමුවෙන්ම දේශනා කරපු උදාන ගාථාවක් දේශනාවක් තියෙනවා. ඒ දේශනාව ඇතුළත් වෙලා තියෙන මේ කොටසෙහි අනේක ಜಾති සංසාරං සන්ධා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ජාති පුනප්පුනං ගහකාරක දිත්තෝසි පුනගේහං නකාහසි සබ්බාතේ පාසුකා බග්ගා ගහකෝටං විසංකිතං විසංඛාර ගතං චිත්තං තණ්හානං khය මජ්ජත බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේ තමන්ගේ ජීවිතේ ලබන ලද මේ උතුම් සම්මා සම්බුද්ධත්වයේ පිළිබඳව උදානයක් දේශනා කරනවා. මේ ශරීරයේ පින්නතුනි නැවත නැවත දුකටපත් වෙනවා. දුක්ඛා ජාති පුනප්පුන. පුනප්පුනං කියලා කියන්නේ නැවත නැවත මේ ශරීරය දුකටපත් වෙනවා දුක්ඛා ජාති පුනප්පුනා ඒ නිසා මේ දුකටපත් වෙන ශරීරය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආත්ම භාවයේ නැවති වඩුවා මේ ශරීරය හදන වඩුවා මම බොහෝ කාලයක් සංසාරේ හෙව්වා අනේක ಜಾති සංසාරා බොහෝ කාලයක් මේ ශරීරය හදන වඩුවව මම හෙව්වා ගහකාරකම් ගවේසන්තෝ ගහකාරක කියලා කියන්නේ ගෙවල් හදන තැනැත්තටනේ ගෙවල් හදන තැනැත්තා කවුද මේ ගේ හදන තැනැත්තා සංහාව ප්‍රශ්නාව නැමැති වඩුවා බුදුරජාණන් වහන්සේ අනේක ಜಾති සංසාරන් සංසාරේ නොඑක් නොඑක් ಜಾතිවලදී හෙව්වා. සොයන්නට උත්සාහ කළා. ඒ සංසාරේ අතීතේ මුණ ගැහුනේ නැහැ. හැබැයි අද නම් මුණ ගැහුණා. මේ පංචස්කන්ධේ නැමැති ගේ හදන වඩුවා මට මුණ ගැහුණා. ගහකාරක දිත්තෝසි. ඒකයි කියන්නේ ගහකාරක දිත්තෝසේ වඩුවව මම දැක්කා. පුනගේ හන්න කාහසේ. මම ඔබට මේ ජරා ජීර්ණත්වයට පත්වෙන දුකට පත්වෙන ශරීරය නැමැති ගේ හදන්න ආයෙ ඉඩ දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ තණ්හාව නැමැති වඩුවට කියනවා ඔබට මේ ගේ හදන්න මම ආයෙ ඉඩ දෙන්නේ නැහැ. සබ්බාතේ පාසුකා බග්ගා ගහකෝටං විසංකිතං ඒගේ සියලු පරාල සිද විද ධර්මා කැනි මඩල සිඳ බිඳ ධර්මා සියල්ල නැති කරලා තෘෂ්ණාව නැමැති ඒ ගේ හදන වඩුවව මම නැති කරලා දැම්මා දුරු කරලා දැම්මා තණ්හානම් කය මජ්ජතා මේ ශරීරය හදන තෘෂ්ණාවම සම්පූර්ණයෙන්ම නැති කරලා දැම්මා. සෝතර බුදුරජාණන් වහන්සේ අපිට හොඳ මඟ පෙන්වීමක් කරනවා නේද? අපේ ජීවිතයේ පින්නතුනි මේ දැක්ම මේ අවබෝධය ඇති කරගන්න උත්සාහ කරන් අපි ඒ උත්සාහය කොතරම් දුරට ජීවිතය ඇති කරගෙන තියෙනවා ඔබ හිතලා තියනවාද මේ දුක්ගෙන දෙන ශරීරයක් මට නිර්මාණය වෙලා තියෙන්නේ මා ළඟ තියෙන මේ තෘෂ්ණාදී කෙලෙස් නිසා කියලා. එහෙම හිතපු කෙනෙක් දැනගත්තු කෙනෙක් නිරන්තරයෙන් උත්සාහ කරන්නේ මේ දුකටපත් වෙන මේ ශරීරයක් ලබන තෘෂ්ණාව, තණ්හාව නැති කරලා දාන්න. ඒක දුරු කරලා දාන්න තමයි ජීවිතේ ගොඩාක් උත්සාහ කරන්නේ. ආයෙක පවත්ත ගන්නවත් ඒක වැඩි දියුණු කර ගන්නවත් නෙවෙයි. ඔබ දන් දෙනවා නම් දන් දෙන්නේ ඇයි කියලා අහුවොත් ඔබ දෙන උත්තරය මොකද්ද? කෙනෙක් කියයි මම දන් දෙන්නේ මේ ජීවිතේදී මේ ලබන සපතට වඩා ලොකු සපතක් අනාගතේ ලැබෙන්න කියලා. එහෙම හිතනා ඉන්නවනේ. අද නම් විඳින සපතක් නැහැ හරි දුකයි ඊළඟ ආත්මයවත් මීට වඩා සපතක් ලැබෙනවා නම් හොඳයි කියලා තමයි මම දන් දෙන්නේ කියලා හරිද අවබෝධේ වැරදි නේද අපි දන් දෙන්නේ මීට වඩා සපතක් බලාපොරොත්තු වෙලා මේ තෘෂ්ණාව වැඩි කරගන්නද නෑ එහෙම දන් දෙනවා නම් පින්නතුනේ සංහාව වැඩි වෙලා වැඩි වෙලා තව තව දුක්ගෙන දෙනවා මිස සැපනම්ගෙන දෙන්නේ නැහැ. ජීවිතය අවබෝධ කරගන්න ඕන පින්නතුනි අපිට මේ ශරීරයක් ලැබමින් මේ පංචස්කන්ධයක් උරුම කරවමින් නැවත නැවත නැවත නැවත සංසාරේ දුක්ගෙන දෙන්නේ ඔය තණ්හාව, තෘෂ්ණාව, කෙලෙස්. මම ජීවිතය තුළ වහවහ උත්සාහ කරන්න ඕනේ ඒ දුක්ගෙන දෙන ශරීරයක් නිර්මාණය කරන තණ්හාව නැති කරගන්න. ඒ සඳහා තමයි මම මේ දන් දෙන්නේ. ඒ සඳහා තමයි මම මේ සිල් රකින්නේ. බණ භාවනා කරන්නේ. තමන් ජීවිතය කරන හැම හොඳ වැඩක්ම හැම යහපත් දෙයක්ම පින්නතුනි හිතන්න ඕනේ මේ දුක්ගෙන දෙන සංසාරේ මේ ශරීරයක් නිර්මාණය කරන තණ්හාව නැති කරගන්නයි මම මේ හැම පින්කමක්ම කරන්නේ කියලා. ඒ දැක්මෙන් හැම පින්කමක්ම කරනකොට පින්නතුනේ කුසල් බවට පත් වෙනවා. නිවන පිණිස පවතින කුසල් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සංසාරේ බොහෝ කාලයක් ගවේෂණය කළා හෙව්වා මේ දුක්ගෙන දෙන පංචස්කන්ධය නැමැති ගේ හදන වඩුවව තෘෂ්ණාව හොයන්න. අද නම් ඒ වඩුවව මට අතට මහුණා. මං ආයෙත් මේ දුක්ගෙන දෙන පංචස්කන්ධය ගොඩනගෙන මේ ශරීරය හදන් ඉඩ දෙන්නේ නැහැ. ඒ තෘෂ්ණාව මං සම්පූර්ණයෙන්ම නැති කරලා දැම්මා. උදානය දේශනා කළා. එනිසා පින්නතුනි වටහා ගන්න ඕන කාරණාවක් තමයි ජීවිතේ බඹසර විසීම කියන එක. බ්‍රහ්මචර්යාව. බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ කුමක්ද? තමන්ගේ ජීවිතේ ධර්මයට අනුකූලව හැසිරීම. බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ තමන්ගේ ජීවිතයේ ධර්මයට අනුකූලව හැඩගස්වා ගැනීම. දාන සීල භාවනාදී පින්කම් වල නිරත වෙමින් තෘෂ්ණාව වැඩි වෙන විදිහට නෙවෙයි තෘෂ්ණාව අඩු වෙන විදිහට තමන්ගේ ජීවිතය සංවිධානය කරගන්න. සකස් කරගැනීම. එහෙම සකස් කරගන්න බැරි අයට වෙනතුනේ පසු කාලීනව මහා දුකක් හට ගන්නවා. අචරිත්වා බ්‍රහ්මචර්යා අලද්දා යොබ්බනේ දන ජින්න කොංචාව ජායන්ති කීන මච්චේව පල්ලරේ මේ ජරා වග්ගයේහි බුදුහාමුදුරු දේශනා කරන මේ වැදගත් ගාථාවක් කාටත් වැදගත් වෙන. කොස්වා ලිහිණියෙක් වයසට ගියාම අර දියසිඳුණු විලක් දිහා බලාගෙන දුක් වෙනවලු. ඇයි කොස්වාල් නිහිනියා දුක් වෙන්නේ වයසට ගිහිල්ලා? තරුණ කාලේ නම් ඉතින් කොස්වාල් නිහිනියාගේ අත්අට සලලා දිය පිරුණු විලකට වුණත් ගිහින් මාළුවෙක් අරගෙන යන්න පුළුවන්. දැන් Tamanට පෙන්වන දිය සිඳුණු විලක්. දිය සිඳුණු විලේ අර දිය පිරුණු විලක වගේ අපහසුයක් නැතිව මාළුවේ කල්ලගන්න පුළුවන් කොස්සා ලිහිණියට. නමුත් පින්නොදින කොස්සා ලිහිණිය අත්තක වාඩි වෙලා දුක් වෙනවලු. දිය සිඳුණු විල දිහා බලාගෙන. එයි මම දැන් අත්සතු සලන්නට නොහැකි මහලු වයසක ලිහිණිය. ඒ ලිහිණිය දුක් වෙනවා අනේ දැන් මං වයසයි. මේ දිය සිඳුණු විලේ මාළු කෙනෙ පෙනීමට ඒ මාළුවන් දැහැගෙන යන්නට හැකියාවක් නැහැ. අන්න ඒ වගේ කියලා බුදුහාඳුරු දේශනා කරනවා. Tamange තරුණ කාලේ හැකියාව තිබ්බ කාලේ මේ ශරීරයේ ප්‍රයෝජනයට ගන්න පුළුවන් කාලේ ලෞකික වශයෙන් ඔබ ධනෙ මිලමුදල් හම්බ කළේ නැත්තම් වයසට ගිහිල්ලා දුක් විඳිනවා. ජීවිතේ ධන සම්පත් මට පුළුවන් කාලේ මම උපයගත්තේ නැහැ කියලා. ඒ වගේම තමයි අචරිත්වා බ්‍රහ්මචර්යය. බඹසර වසන්නට පුළුවන් කාලේ හැකියාව තිබ්බ කාලේ ඔබ භාවනා කළේ නැත්තම් වයසට ගියාම ධර්මශාලාව, බණශාලාව, විහාර මන්දිරයේ දැක දැක පෙනිපෙනී බල බල දුක් වෙනවා. අනේ මට ඉතින් ටික වෙලාවක්වත් වාඩි වෙලා ඉඳ බෑනේ. දැන් දැන් මට ශරීරයේ එක ඉරියව්වක තියාගෙන ඉඳ බෑනේ. මගේ ශරීරය දැන් අබල දුබල වෙලානේ. ඉස්සර නම් මට හොඳට භාවනා කරන්න තිබුණා. දැන් තමයි තේරෙන්නේ. දැන් ඉතින් තේරෙනකොට මට බෑනේ කියලා අපේ වයස සමහර තාත්තලා ගොඩක් දෙනෙක් දුක් වෙනවා. තරුණ කාලේ හැකියාව තිබ්බ කාලේ ඒ පුහුණුව නොලබපු නිසා. අනෙක් හැම පින්කමක් මෙහෙම තමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අචරිත්වා බ්‍රහ්මචර්යයන් අර තරුණ කාලේ යෞවන කාලේ හැකියාවක් තිබ්බ කාලේ බඹසර වාසය කළේ නැති නිසා දාන සීල භාවනාදී පින්කම් නොකළ නිසා තමන්ගේ ජීවිතයේ යථාර්ථයෙන් දැක්කේ නැති නිසා තමන්ගේ ජීවිතයේ යහපත් වූ චර්යාවකට යොමු කරගත්තේ නැති නිසා ඒ තනත්තා වයසට ගියාම දුක් වෙනවා ජින්න කොංචාව ජායන්ති කීන මච්චේව පල්ලඩේ අර මහලු වයසට ගියපු කොස්සා ලිහිණියෙක් දිය සිඳුණු විලක් දිහා බලලා දුක් වෙනවා ඉතින් අපි එහෙම වෙන්න නොදී ඔය හැකියාවක් තියන අය මෙහෙම බනහද්දී වහවහ ජීවිතේ පින්නතුන උත්සාහ සම්පන්න කරගන්න ඕන. මම නම් වයසට යනකම් ඉන්නේ නැහැ. මට තරුණ කාලේ ලෞකික විදිහට ජීවිතේ ගත කරන්නට අවසාන කාලෙදි මාව පෝෂණය කරගන්නට හැකි භෞතික සම්පත්, ධන සම්පත්, උපයන්න මං ජීවිතේ උත්සාහ කරනවා. ඒ ලෞකික පැත්ත. ඒ වගේම තමයි මගේ හැකියාව තියෙන කාලේ තරුණ කාලේ පුළුවන් කාලේ මම යහපත් වූ චර්යාවක් ඇති කරගෙන ධර්මානුකූලව ගත කරමි ධර්මය අවබෝධ කරගනිමි මම ආධ්‍යාත්මික දියුණුවකුත් ඇති කරගන්නවා එතකොට මට අවසාන කාලේ දුකක් නැතුව වේදනාවක් පසුතැවිල්ලක් නැතුව ජීවිතය ගත කරන්නට පුළුවන් ජීවිතෙන් සමුගෙන යන්නට පුළුවන් කියලා. එහෙනම් බුද්ධිමත්ව දැකපු කෙනා පින්නතුනි අප්‍රමාදීව වහවහ අද අදම ජීවිතේ පිළිදගුම් කරගන්නවා. ඒ කියන්නේ දන් දෙන්න මොහොතක්වත් පමා කරන්නේ නැහැ. සීලය මනාව ආරක්ෂා කරගෙන ජීවිතේ සංයමය ඇති කරගන්න කායික වාචසික සංවරය ඇති කරගෙන සැබෑ වූ සිල්වන්ත කෙනෙක් වෙන්න ප්‍රමාද වෙන්නේ නැහැ. වැරදි අඩුපාඩුකම් තියෙනවා නම් ඒවා නතර කරලා ඒවා ආයෙ කරන්නේ නැතුව හොඳ දේවල් කරන්ද ප්‍රමාද වෙන්නේ නැහැ. ධර්මය අවබෝධ කරගන්න ප්‍රමාද වෙන්නේ නැහැ. අප්‍රමාදීව කටයුතු කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපේ ජීවිතයේ පින්නතුනි නිරන්තරයෙන්ම මේ ජරා ජීර්ණත්වයට පත්වෙන වයසට යන අබල දුබල වෙන මේ ස්වභාවයක් ශරීරයක් එය ප්‍රයෝජනයටගෙන නිවන් අවබෝධය සඳහා දුකින් මිදීම සඳහා මඟ සකස් කරගන්නට කියලා. අපේ පින්තුන්ටත් අපි මේ ධර්මානුශාසනාවේ පැහැදිලි කරන්නට බලාපොරොත්තු වුනි. ජීවිතේ නිරන්තරයෙන්ම අවබෝධ කරගන්න අපි මොහොතක් මොහොතක් පාසා ජරා ජීර්ණත්වයට පත් වෙනවා. වයසට යනවයි කියන එක පින්නතුනේ අමතක කරන්න එපා. අද අපි හොඳට හිටියට හෙට දවසේ අපිට එහෙම ඉන්න බැරි වෙන්න පුළුවන්. එතකොට අපිට බොහෝ දේවල් වලදී අපි ප්‍රමාද වුණොත් එහෙම දන් පින් කරන්න නේද ධර්මය අවබෝධ කරගන්න හොඳ දේවල් කරලා ජීවිතේ සකස් කරගන්න අපි ප්‍රමාද වුණොත් එහෙම හෙට දවසේ අපිට පසුතැවිලි වෙන්න වෙනවා මම හෙට දවසේ යම් කිසි විටක මොනවා හරි අබල දුබල බවකටපත් වුණොත් අනේ මට අද වගේ දන් දෙන්න බැරි වෙයි අද වගේ මට ජීවිතේ හොඳ දෙයක් කරන්න බැරි වෙන නිසා හෙටට මම කල් දාන්නේ නැහැ. අද දවසේම මම මේ උතුම් දහමට අනුව ජීවිතේ ගොඩනගා ගන්නවා, දන් දෙනවා, සිල් රකින්නවා, බණ භාවනා කරනවා. වහවහ ජීවිතේ හොඳ දේවල් සම්පාදනය කරගන්නවා. මට ඉතුරු වෙන්නේ එපමණයි කියලා. පරලෝට අරගෙන යනවා. සසර දුකින් මිදෙන්න උපකාර වෙන්නේ මට එච්චරයි කියලා. එහෙම බුද්ධිමත්ව ඥානවන්තව කල්පනා කරන කෙනා තමන්ගේ ජීවිතයේ පින්නතුනි අප්‍රමාදීව සකස් කරගන්නවා. ඒ නිසා තමන්ගේ ජීවිතයේ වයසට යන බව, අබල දුබල වෙන බව, ජරා ජීර්ණත්වයටපත් වෙන බව අමතක කරන්න එපා. ඒක නිතර නිතර සිහි කළ යුතු දෙයක්. කල්පනා කළ යුතු දෙයක්. වටහා ගත යුතු දෙයක්. ඒකට අපිට මේ සමාජ පරිසරය තුළ පවා උපමාවන් දක්වලා තියෙනවා බුදුහාමුදුරුවෝ. දැන් අපි මලක් පූජා කරනකොට ඒ මල පූජා කිරීම පිළිබඳව අපිට දකින්න තියෙනවානේ අනිත්‍යතාවය ගැන. ඔබ මලක් පූජා කරලා ඒ මල පරවෙන දිහා බලන් ඉඳලා තියෙනවා. මල් ආසනයක මලක් පින්නොතනි පරවලා යන දිහා බලන් ඉන්නවා. වඩාත්ම වැදගත් වෙන්නේ මල පූජා කරන වෙලාවටයි ඒ පූජා කරපු මල මල් ආසනයෙන් ඉවත් කරන වෙලාවයි. ඔබ මලක් පූජා කරලා ඒ පූජා කරපු මල ආපහු මල් ආසනයෙන් ඉවත් කරනකොටත් ඔබ විදර්ශනාවෙන් ඒ මල දිහා බලන්න ඕනේ පරවුන මල දිහා මලක් පූජා කරනකොට අපි කියනව නේද? පුප්පං මිලායාති යතා ඉදම්මේ කායෝ තථායාති විනාශ භවං කියලා. මේ මල මැලවී යන්නේ යම්සේද එපරිද්දෙන් මාගේ මේ ශරීරය මැලවී යනවා. ඔබ ওই සංකල්පය ඇති කරගන්න ඕන මලක් පූජා කරන වෙලාවෙ විතරක් නෙවෙයි. ඔබ පූජා කරපු මල මොහොතින් බලන්න පර වෙලා අවසානයේ මල් ආසනයේ මත එය වෙනස් වෙලා යන ආකාරය ඒ දෙස බලලා Tamange ශරීරයත් මේ වගේ නේද කියලා දකින්න ඒ දැක්මේ අවබෝධය ජීවිතේ යථාර්ථය දකින්න අපිට උපකාර වෙනවා. හැම දිනකටම ජීවිතේ මේ යථාර්ථය දකින්න අවබෝධ කරගන්න ධර්මයේ තුලින් ශක්තිය ලැබේවා කියලා අපි ආශිර්වාද කරමින් ධර්මානුශාසනාව නිමවටපත් කරනවා. අද ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කළේ මදවච්චිය කනදරා දියුල්වැව පදිංචි එස් දයාරත්න මහත්මයා ඇතුළු ඒ මහත්මාගේ මූලිකත්වයෙන් ඒ ප්‍රදේශවාසී දායක කාර්කාදී පින්නතුන් සමග කනදරා දියුල්වැව ග්‍රාමයේ චාලනී කුසුමාවති ජයසිංහ නාලන් මාලනී ශ්‍රියානි ඥානවති හේරත් බණ්ඩා සංජිත් එවැගේම ඉසින් බැස්සගල සොරවීර අංජුමා විමලා සිරියාවති පත්මාවති මණිකේ සොනීතා ප්‍රියංකා පත්මලතා එවල්පොල සමරසිංහ සම්බණ්ඩා කරපික්කඩ පద్මාවති සෝමාවති ගීතා කුමාරි කඩවත්ගම චන්ද්‍රාවති එගිරිකන්ද කුමුදු කුඩා වැව සාගරිකා කලඹ ගස් වැව චන්ද්‍රිකා චන්ද්‍රලතා සිරිසේන විසෝහාමි ධනවතී ඇතුළු ඒ පින්නතුන් ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන්නට පැමුණුණු පින්වත් හැමදෙනා මෙන්ම ගුවන් විදුලි ඔස්සේ ධර්ම ශ්‍රවණය කරන හැමදෙනාටම පින්නතුන් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා සියලු දෙනා නමින් පරලෝසපත් වූ සියලුම ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කරනවා. අපවත් වී වදාළ අතිගරු දරණාගම කුසල ධම්මනායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් පින්පෙත් අනුමෝදන් කරනවා. සමතම මේ උතුම් ධර්මාවබෝධය තුලින් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වී උතුම් මමා මහා නිවනින් සැනසෙන්නට හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා සාදු සාදු සාදු අප කෙරෙහි අනුකම්පාවෙන් එවුරුම් වූ සද්ධර්මානුශාසනාව දේශනා කරන්නට යෙදුණු අනුරාධපුර විජයපුර ශ්‍රී විජය විදර්ශනා භාවනා මධ්‍යස්ථානයේ අනුශාසක කම්මඨානාචාර්ය ශාස්ත්‍රපති පඬිත පූජ්‍යපාද කටුගම්පල නන්දරතන ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් මෙම ධර්ම දේශනාමය කුසලානිසංසයන් සුවසේ පාරමිතා පූර්ණය කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම හේතු වාසනා වේවායි පුණ්‍යානුමෝදනා සිදු කරමු සාදු සාදු සාදු මේ උතුම් සද්ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයේ දරූ පින්වත් ඔබ සැමගේ සිර සම්‍යක් ප්‍රාර්ථනා සඵල වේ ඔබ සැමටත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම මෙම ධර්ම දානමය කුසලානිසංසයන් උපනිශ්‍රය වේවා සාදු සාදු සාදු ඔබ සැමට පෙරවන් සරණයි